ආයුබෝවන් අද අපි කතා කරන්නේ නලකපාන සූත්‍රය ගැන මේක දේශනා කරලා තියෙන්නේ කොසල් ජනපදයේ අර නලකපාන තියෙන ගමේ කෑල ගස් වනයකදී ඔව් ඒක එලිමහනක සිද්ධ වෙච්ච දෙයක් භාග්‍යවතුන් වහන්සේ එලිමහනේ වැඩ ඉන්නෝ විශාල භික්ෂු සංඝයා පිරිසක් එක්ක හ්ම් විශේෂයෙන්ම කියන්න ඕනේ අනුරුද්ධ භද්දිය කින්බෙල වගේ අපි කවුරුත් දන්න ශාක්‍ය කුමාරවරු ඒකේදී ප්‍රසිද්ධ කොළ පුත්‍රයෝ ශ්‍රද්ධාවෙන්ම පැවිදි වෙලා භාග්‍යවතුන් වහන්සේ එක්ක ඉන්න අවස්ථාවක් මේක. ඉදිනේදී තමයි භාග්‍යවතුන් වහන්සේ අර ප්‍රශ්නේ අහන්නේ නේද? මේ ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච අය මේ ශාසනේ බ්‍රහ්මචාරියාවේ ඇත්තටම සතුටින් දින්නේ කියලා. ඔව් මුලදී කවුරුත් කතා කරන්නේ නැහැ භික්ෂුන් වහන්සේලා නිශ්ශබ්දයි. ඒ මොකද දන්නේ නැහැ නේද? සමහර විට ටිකක් හිතන්නේ නැති. ඉතින් භාගතුන් වහන්සේ තුන් පාරක් මහනෝ ඒ උත්තරයක් නැති වුණාම අනුරුද්ධ හාමුදුරන්ගෙන්ම කෙලින් මහනවා. ආ එතකොට අන්න එතකොට අනිරුද්ධ තිරුන් වහන්සේ බොහොම පැහැදිලිව කියනවා ස්වාමීනි ඒකාන්තයෙන්ව අපි නම් මේ ශාසන බ්‍රහ්මචාරියාවේ ඊටමත් සතුටින් ඇලි ගලී ඉන්නවා කියලා. හොඳයි. එහෙනම් අපි ඒ කාරණාව තව ටිකක් ගැඹුරට බලමු. මේ පැවිදිවීමේ නියම අර්ථය අරමුණ මොකක්ද? අනිරුද්ධ තිරුන්ගේ ආදර්ශයෙන් මේක පැහැදිලි වෙනව නේද? ඇත්තම භාග්‍යවතුන් වහන්සේ මේක විස්තර කරනවා. උන්වහන්සේ කියනවා අනුරුද්ධ තිරුන් පැවිදි වුණේ අර රජවරුන්ට බයවත් සොර සතුරන්ට බයවත් නෙවෙයි. එහෙම නැත්නම් ණය වෙලා ඒක ගෙවා ගන්න බැරුවවත් ඔව් ඒවත් නෙමෙයි එහෙම නැත්නම් මොකක් හරි සමාජ පීඩනයක් නිසා එහෙම නැත්නම් ජීවත් වෙන්න විදිහක් නැතුව අන්න ඒ වගේ බාහිර හේතු මත නෙවෙයි පැවිදි වුණේ කියලා පැහැදිලි කරනවා. ඒ කියන්නේ ඒක පැනලා යාමක් නෙවෙයි. හරියටම ඒක පැනලා යාමක් නෙවෙයි. උන්වහන්සේ පැවිදි වෙලා තියන්නේ අර ගැඹුරු කාරණාව දැකලා. ඒ කියන්නේ ජීවිතයේ තියෙන දුක. ඉපදීම, ජරාව, මරණය, ශෝකය මේ ඔක්කොම ඔව් මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මේ සම්පූර්ණ දුක්ඛ ස්කන්ධය තේරුම් අරගෙන මේකෙන් එතර වෙන්නේ කොහොමද? මේකේ අවසානයක් දකින්නේ කොහොමද කියන උතුම් අරමුණෙන්මයි පැවිදි වෙලා තියෙන්නේ. හරි. එතකොට එහෙම පැවිදි වුණ කෙනෙක් ඊළඟට කරන්න ඕනේ මොකද්ද? ඒ මාර්ගය මොකද්ද? ඔව්, එතනදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා එහෙම කෙනෙක් අනිවාර්යෙන්ම අර කාමයන්ගෙන්, අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා ඒ තුලින් ලබන විවේක සුවයක් ප්‍රීතියක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි ධානය වගේ. ධාන සුවය. ඔව් පළවෙනි ධානය හෝ ඊටත් වඩා ශාන්ත ගැඹුරු ධාන සුවයක් ලබා ගන්න එකේ වැදගත්කම පෙන්වා දෙනවා. ඒ ධාන සුවය ලබා ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? ඇයි ඒක ඊතරම් වැදගත්? මෙහෙමයි ඒ ධාන සුවය කියන්නේ හිත එක අරමුණක තියාගන්න පුළුවන් ශක්තියක් නේ. ඒ ශක්තියේ සමාධිය නැත්නම් අර ලෝභය ආසාව ඔව් රාගය ව්‍යාපාදය එමෙ නැත්නම් ද්වේෂය තරහව තීන මිද්දර කියන්නේ අර අලසකම නිදිමත ගතිය ඔද්දච්ච කුක්කුච්චේ ඒ කියන්නේ හිතේ විසිරීම නොසන්සුන්කම කරපු දේවල් ගැන පසුතැවීම සැකය ඔව් විචිකිච්ඡාව ඒ කියන්නේ සැකය ඊට පස්සේ අරතිය ඒ කියන්නේ භාරණාවට තියෙන අකමැත්ත ඒකට හිත යොමු කරන බැරි ගතිය තන්තිය කියන්නේ අර කම්මැලිකම, මැලි බව. මේ වගේ නීවරණ ධර්ම එහෙමත් නැත්නම් මානසික බාධක හිත සම්පූර්ණයෙන්ම යටපත් කරගන්නවා. ඒ ධානසුවේ නැත්තම්. ආ ඒ කියන්නේ හරියට අඳුර වගේ හරියටම බලවත් එලියක් නැති තැන අඳුර රජු වෙනවා වගේ ධානසුවේ නැති හිත මේ බාධකවලට අහු වෙනවා. හැබැයි මේ ධානසුය ලබන කෙනාගේ හිතෙට මේවට යටපත් කරන්න බෑ. බෑ. ඒක තමයි වැදගත්කම. හරි. එතකොට මේ සූත්‍රයේ තවත් වැදගත් කොටසක් තියෙනවා භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ ගැනම අනුරුද්ධතරොන්ගෙන් ප්‍රශ්න කරන තැන. ඔව්. ඔව්. ඒක හරිමුම් ගැඹුරුයි. භාග්‍යවතුන් වහන්සේ අහනවා තමන් වහන්සේ තාමත් කෙලෙස් එක්ක. ඒ කියන්නේ ආශ්‍රව ආශෝ කියන්නේ අර සසර බැඳීමට හේතු වෙන ගැඹුරටම ගියපු මානසික කිලිටිනේ. ඉතින් ඒ ආශ්‍රව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා නැහැ. සමහර ඒවා තාම පාවිච්චි කරනවා, ඉවසනවා, දුරු කරනවා, බැහැර කරනවා කියලා අනුරුද්ධ හම්බුර හිතනවද කියලා අහනවා. හරි පුදුම ප්‍රශ්නයක් නේද තමන් වහන්සේ ගැනම ඒ මහාන එක. ඒකෙන් ශ්‍රාවකයාගේ තන මන බලන්න වගේ නේද? ඒක තමයි ශ්‍රාවකයාගේ විශ්වාසයේ අවබෝධය කොහොමද කියලා දැනගන්න. ඉතින් අනුරුද්ධ තෙරුන් වහන්සේ දෙන උත්තරය තමයි වැදගත්. මොකද්ද උත්තරේ? උන්වහන්සේ කියනවා ස්වාමිනී අපිට නම් කවදාවතේම අදහසක් ඇති වෙන්නේ නැහැ. අපි දකින්නේ අපි විශ්වාස කරන්නේ තථාග්‍රතයන් වහන්සේ සියලුම ආශ්‍රවයන් මුලින්ම උදුරලා දාලා මුලින්ම උදුරලා. ඔව් සම්පූර්ණයෙන්ම නැවත හටගන්නේ නැති විදිහට හරියට මුදුන කපපු තල් ගහක් ආයෙ දලුලන්නේ නැහැ වගේ ඒ தത്വයටපත් කරලා තියෙනවා කියලායි අපි දකින්නේ කියලා. ඒක භාග්‍යවතුන් වහන්සේ අනුමත කරනවා. අනුමත කරනවා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ යම් දෙයක් සේවනය කළත් වැළැක්ුවත් ඉවසුවත් ඒ සියල්ල කරන්නේ කෙලෙස් සහිතව නෙවෙයි පිරිසුදු ප්‍රඥාවෙන් අවබෝධයෙන් කියන එක ඒකෙන් තහවුරු වෙනවා. මේ විශ්වාසයේ කොයිතරම්නම් ශක්තියක් වෙන්නේ නැති ශ්‍රාවකයාට නේද? අනිවාර්යයෙන්ම ගුරුවරයා කෙරෙහි තියෙන ඒ නිවරදි දැක්ම ශ්‍රද්ධාව තමයි මාර්ගය යන ලොකුම හයිය. ඒ වගේම තමයි අර අනිත් කාරණාව. මිය පරලවගේ ශ්‍රාවකයෝ ගැන භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන එක. සෝවාන් වෙච්ච අය සකදාගාමි අනාගාමි අරහත් වෙච්ච අය ගැන. ඇයි එහෙව කියන්නේ? ඔව් ඒකත් මේ සූත්‍රය පැහැදිලි කරනවා. ඒක කරන්නේ මිනිසුන්ව පුදුම කරවන්නවත්, ලාභ සත්කාර බලාගෙනවත් නෙවෙයි. එහෙනම් අරමුණ තමයි ඒ මියගිය උත්තම ශ්‍රාවකයන්ගේ ಗುಣ ගැන කියන එක. ඒ අයගේ සීලය කොහොමද? ධර්මය කොයිතරම් දුරට දැනගෙන හිටියද? ඒ කියන්නේ ශ්‍රතය, ප්‍රඥාව ප්‍රඥාව එයා ජීවත් වෙච්ච උතුම් විදිහ ඒ කියන්නේ විහරණය සහ කෙලසුන්ගෙන් නිදහස් වීම ඒ කියන්නේ විමුක්තිය මේවා ගැන අහනකොට අනිත් අයට ඒ කියන්නේ අහගෙන ඉන්න භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. ඔව්, ඒ ඇයට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ආ, එහෙම වෙන්න පුළුවන් නේද? අපිත් උත්සාහ කරන්න ඕන නේද කියලා හිතෙනවා. ඒ කියන්නේ ඒක ආදර්ශයක් වෙනවා. දිරිගැන්වීමක්. ඒ අයගේ ಗುಣ අහලා, ඒ ගැන හිතලා, Tamange හිතත් ඒ தත්වටපත් කරගන්න උනන්දුවක් එනවා. හරියට මේකයි. ඒ ශ්‍රාවකයන්ගේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රතය ත්‍යාගය ප්‍රඥාව ගැන නිතර නිතර සිහි කරද්දී අහන කෙනාගේ හිතත් ඒ පැත්තට නෙබුරු වෙනවා. ඒ தത്വයට තමවවත් පත් කරගන්න ඕනේ කියන අදිෂ්ඨානයක් ඇති වෙනවා. හ්ම්. භාග්‍යවතුන් වහන්සේ කියනවා ඒක ඒ අයට බොහෝ කාලයක් හිත සුව පිණිස, ඒ කියන්නේ දිගු කාලීන යහපත, ආධ්‍යාත්මික දියුණුව පිණිසම පවතිනවා කියලා. එතකොට සාරාංශයක් විදිහට ගත්තොත් නලකපාණ සූත්‍රෙන් අපිට පැහැදිලි වෙනවා මේ පැවිද්දේ උතුම්ම අරමුණ දුකින් මිදීම කියන එක. ඔව්. ඒ වගේම ඒකට ධාන වගේ මානසික ශක්තියින් දියුණු කරගන්න එක අත්‍යවශ්‍යයි කියන එක. අර මානසික බාධක ජය ගන්න. නතුව බෑ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි තින අචල ශ්‍රද්ධාව සහ අනිත් ආදර්ශමත් ශ්‍රාවකයන්ගේ ජීවිත කතා. අනිත් අයගේ විමුක්ති මාර්ගයට කොහොමද එලියක් වෙන්නේ කියන එකත් මේකෙන් කියවෙන්න. නියත වශයෙන්ම අනුන්ගේ දියුණුව Tamanගෙම ගමනට ආලෝකයක් උත්තේජනයක් කරගන්න එකේ වැදගත්කම තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම අර මුලින් කතා කරපු බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රවක්ෂය, ඒ කියන්නේ කෙලෙස් නැති බව, ඒ ගැන ශ්‍රාවකයාට තියෙන පැහැදිලි නිවැරදි විශ්වාසය. ඒකත් Tamanගේ මාර්ගඵල අවබෝධයට කොච්චර ශක්තිමත් අඩිතාලමක් දානවද කියන එකත් අපිට මේකෙන් මෙනෙහි කරන්න පුරුවන් කාරණයක්. ඉතින් මේ කාරණා ඔක්කොම දිහා බලපුවම අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා අනුරුද්ධ තෙරුන් වගේ තමන් යන ගමන ගැන ඒ අරමුණ ගැන පැහැදිලි දැක්මක් ඇටුවා බුදුරදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවකින් අපි කොහොමද අපේම අධ්‍යාත්මික දියුණුව සලසාගන්නේ කියන එක ගැන ගැඹුරින් හිතන්න ඕනේ නේද? ඇත්තෙන්ම ඒ ආදර්ශය තමයි අපිට අනුගමනය කරන්න ඕනේ.